සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශවන කාලෝ අයං භදංතා ධම්මත් ශවන කාලෝ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 පින්වත්නි අදත් පොය දවසේ ධර්ම දේශනාවක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාවට තෝරාගත්තේ සෝන සූත්‍රය කියන එක. මේ සෝන සූත්‍රය විශේෂයෙන් සාමාන්‍ය ජනයාට ඊ타ත්ම ප්‍රයෝජනවත් සූත්‍රයක්. ඒ වගේම භාවනා කරන අයටත් මේ සූත්‍ර දේශනාවෙන් ගත යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ඒ ධර්මයට අනුව පිළිපදලා තමන්ගේ සීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන ඊටාම ඉක්මනින් උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්නට ඕන. මේ සෝන සූත්‍රය කියන එක මහා කච්චායන තෙරුන් වහන්සේ සම්බන්ධ වෙච්ච සූත්‍ර දේශනාවක්. තේනකෝපන සමයේන ආයස්මා මහා කච්චායනෝ අවන්තිස විහෙරති කුරරගරේ පවත්තේ පබ්බතේ මේ දේශනාව කරන කාලේ මහා කච්චායන තෙරණ මහන්සේ අවන්ති රටේ පවත්ත කියන පර්වතයේ අසල කුරර ඝර කියන තන තමයි වැඩ වාසය කරන්නේ තේන කෝපන සමයේන සෝන උපාසක කුටි කන්නෝ ආයස්මත මහා කච්චායනස්ස උපට්ඨාකෝ හෝති ඒ කාලේ සෝන කුටි කන්න කියන තරුණය මේ මහා කච්චායන තෙරුන් වහන්සේට උපස්ථාන කරනවා මේ අවන්ති රට බොහොම දුෂ්කර ප්‍රදේශයක් මේ සෝන තරුණයා විහාරයට නිතර යමින් එමින් කච්චායන තෙරණ වහන්සේගේ බණහමින් උන්වහන්සේට අපෝපත්තාන කරමින් වාසය කරන මෙහෙම වාසය කරනකොට මේ ශෝණ තරුණයාට මෙහෙම අදහසක් පහළ වුණා. මොකද්ද මේ ආර්ය වූ මහා කච්චායන චරණ වහන්සේ දේශනා කරන ධර්මය ඊටාම ශාන්තයි ප්‍රණීත ඒ ඊටා පිරිසිදු ධර්මය ඊටා පිරිසිදු ප්‍රතිපත්ති ධර්මය මමත් පුරන්නට ඕන ඒ නිසා මෙහි ගේ ජීවිතයේ ඉඳලා නම් මෙම ධර්මයට අනුව පිළිපදින්න අමාරුයි. මහණ වෙලා ඕන මේ ධර්මය හරියට පිළිපදින්න. මේ සෝන තරුණයාට මේ වගේ අදහසක් ඇති වුණේ මොකද? ඒ සෝන තරුණයා වෙළඳාම යනවා. තවත් විශාල පිරිසක් සමග කරත්තවල බඩු පටවාගෙන වෙළඳාම මෙහෙම ගිහිල්ලා රාත්‍රියේ නැවතිලා අලුයම් කාලයේම මේ වෙළඳ කණ්ඩායම තමන්ගේ ගමන ආරම්භ කළා. කොහොම හරි මේ සෝන තරුණයාට ටිකක් වැඩිපුර නිින්ද ගියා. ඇහැරිලා බලනකොට මේ සේරම වෙළඳ කණ්ඩායම ගිහිල්ලා ඉක්මනට ඉක්මනට මූණාතපය හොදාගෙන මේ වෙළඳ කණ්ඩායම පසුපස යන්න පටන් ගත්ත මේ සෝන තරුණි. මෙහෙම යනකොට මේ අඳුරේ වගේම ප්‍රේතය දෙන්නෙක් හමුවා. මේ പ്രേතයෝ දෙන්න ඊට ඉහත ආත්ම භාවවලදී දුෂ්ට වෙළඳාම් අකටයුතු වෙළඳාම් කළ නොයෙක් ආකාර අකටයුතුකම් කරලා ඒව විපාක වශයෙන් මේ പ്രേත යෝනියෙහි ඉපදිලා වාසය කරනවා. මහා දුකකටපත් වෙලා මේ දෙන්න. ඉතා අලියම් කාලයේ හදිස්සියෙන් වාද යන මේ සෝන තරුණයාට මේ പ്രേතය දෙන්න හම්බ වුණා. හම්බ වෙලා හිටන් ඇහුවා විස්තර. තේරම විස්තරය මේ සෝන තරුණයාට කිව්වා. ඒ අය ඉස්සර ಜಾතිවල මේ මේ විදියට අකටයුතුකම් අසාධාරණකම් කරලා මේ වගේ പ്രേත යෝනියේ ඉපදුනා. දැන් මේ සෝන තරුණයා මේකත් අහගෙන ඉක්මනට ගියා වෙළඳ කණ්ඩායම ළඟට. ගෙහිලා ඒ වෙළඳ කටයුතු ආරාමේම අවසන් කළා. ආපසු තමන්ගේ ගමට පැමිණෙනවා. අවන්ති රටට පැමිණිලා රාත්‍රියේ කාලබේල ඔක්කොම අවසන් කළා මේ සෝන තරුණයා කල්පනා කරනවාල තමන් දැක්කේ අරමුණ පිළිබඳව. പ്രേතයෝ දෙන්න පිළිබඳව කල්පනා කරනවා. මේම කල්පනා කරනකොට මේ සෝන තරුණයාට හරිම සංවේගයක් ඇති මේ වගේ මේ සංසාරේ දුකටපත් වෙනා නේද කියලා මේම සංවේගයක් ඇති සංවේගයේ ඇති වෙලා පහෝදා උදේම මේ සෝන තරුණයා ගියා විහාරෙට. ගෙහින් මහා කච්චායන තෙරුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේට වැඳලා කියලා උපස්ථාන කරලා අවසානයේදී කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඊටාම ශාන්තයි ප්‍රණීතයි පවිත්‍රායි. ඒ ඊටා පිරිසිදු ධර්මයට අනුව පිළිපදින්න නම් මේ වගේ ගිහි ජීවිතේ ඉඳලා කටයුතු කරලා බෑ. ඒ නිසා මාවත් ඔබ වහන්සේ ළඟ මහණු කරගන්න කියලා මේ සෝන තරුණයා තෙරුන් වහන්සේට ආරාධනා මහා කච්චායන තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් සියලු ගුණයන්ගෙන් යුක්ත උන්වහන්සේ බැලුවා මේ සෝන තරුණයා ගැන. බැලුවහම තාම මෙයාගේ නුවණ මෝරලා නැහැ. ඒ නිසා උන්වහන්සේ වදාරනවා මෙහෙම තේරෝපිස්ස පවත්ති නිවත්තේසු ආදීනවානි සංසේ විභාවෙන්තෝ ධම්මං දේශේති චරණ වහන්සේ මේ ශෝණ තරුණයාට පැවැත්ම නැවැත්ම පිළිබඳව ආදීනව ආනිසංස විස්තර කරමින් ධර්ම දේශනා කළා. මටත් මහාන වෙන්න ඕනෑ කියලා ආරාධනා කළාම උන්වහන්සේ බැලුවා මේ සෝන තරුණයාගේ තාම නුවණ මෝරලා නැහැ. ඒ නිසා තමයි මේ වගේ ධර්ම දේශනාවක් පවත්ති නිවත්තේසු ආදීනවානි සංසේ විභාවෙන්තු පැවැත්ම නැවැත්ම කියන මේව ආදීනම ආනිසංස විස්තර කරන්නේ මොනවද මේ පැවැත්ම නැවැත්ම කියන්නේ පැවැත්ම කියලා කියන්නේ මේ සංසාරයේ දිගට යන එක ජාතියෙන් ජාතිය ඉපදී ඉපදී මෙරි මෙරි කෙලවරක් නැති කාලයක් තිස්සේ යනම ඉදිරියට මෙහෙම යනකොට නිකම්ම නෙමේ කායික මානසික වශයෙන් විවිධාකාර දුක්ඛම් කටළු වලටපත් වෙනවා නොඒකාකාර දුක් වේදනා වලට පත් වෙමින් තමයි මේ ගමන යන්නේ. ඒ වගේම හැමදාම මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවමත් නෙමෙයි විවිධ වර්ගයේ සතුන් වෙලා විවිධාකාර ಜಾතිවල උත්පත්ති ලැබෙන. සමහර කාලවල කුංචි සතුන් වෙලා විරාප කියද්දී ලොකු සත්තු උන්ම අල්ලාගෙන ගිල දමන. මේ වගේ විවිධාකාර ආදීනම තියෙනවා මේ සංසාර පැවැත්ම. අන්නේ සංසාර පැවැත්ම මේ විදියට જાතියෙන් જાතියට ඉපදී ඉපදී මෙරි මෙරි යාම මෙන්න මේ වගේ ආදීනම තියෙන එකක් කියලා ඒකේ ආදීනම විස්තර කරලා දේශනා ඊළඟට යම් කෙනෙක් මේ සංසාර පැවැත්ම නවත්තා ගත්තනම් ඒක ඊ타ත්ම ආනිසංසදායකයි. ඒ සංසාර ගමන නවත්තා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ධර්මයන් පිරුවනම් ඒ ගමන නවතිනවා. සෝවාන් ආදී මාර්ගඵල ලබා ගත්තාම මේ සංසාර ගමන නවතිනවා. ඒක ඊ타මත්ම ආනිසංසදායක එක. බොහොම ආනිසංසදායක. මේ විදිහට සසර જાතියෙන් જાතියට ගමන් කිරීම ඇවිදීම කියන එකේ ආදීනවය දුකත් ඒ සංසාර ගමන නවත්තා ගැනීමේ ආනිසංසත් කියන මේ කාරණා දෙක විස්තර කරමින් මහා කච්චායන තෙරණ මහන්සේ සෝන තරුණයාට ධර්ම දේශනා එහෙම ධර්ම දේශනා කරලා ආයත් මේ තෙරුන් වහන්සේ වදාරනවා දුක්කරං කෝ සෝන යාව ජීවං ඒකභත්තං ඒකසෙය්‍යං බ්‍රහ්මචර්ය සෝනය ජීවිතාන්තය දක්වා එක් වේලක් පමණ වළඳමින් ඒක සෙය්‍යාව